අවසරයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සරණවනේ පැත්තෙන් බලනකොට අපේ 107 වෙනි භාවනා වැඩමුළුවට ආරම්භය ලබා ගත්තා ඊයේ වෙනකොට. එතකොට ඊයේ ඉඳලා මේ දක්වා නිස්සරණවනේට භාවනා සඳහා පැමිණිච්ච ඇත්තොත් නිස්සරණවනේ ආයතනයක් වශයෙන් සැලකුවොත් මේනොට උපස්ථාන තුනක් කෙරිලා තියෙනවා.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 මොකද ගියෝ දෙන්නේගේ කාලසටහන සමාන නෑ. වගකීම් සමානත් නෑ. යුතුයකම් සමානත් නෑ. ඉතින් කොහොමද අපි ගියන්න කාලසටහන් හදාන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගඟේ ඉන්න මාළුන්ගේ බර කිරන්න යන්නේ නැහැ. මුහුදේ ඉන්න මාළුන්ට හදන්න යන්නෙත් නැහැ. පැවිදි වෙච්ච කට්ටියට කාලසටහන් හදනවා බුදුහාමුදුරුවෝ. පැවිදිච්ච නැති කට්ටිය කියලා කියන්නේ මු වතුරට බහින්න නැතුව පීනන් ඉගෙන ගන්න කට්ටිය වගේ. ඉතින් ඒ කට්ටියට අනුකම්පාවක් දෙයක් තියෙන්න ඕනේ. මොකද කොයි කෙනත් පැවිදි වෙන්න ඉස්සලා ගිහි වෙඳලා තමයි මේ අපුරුදු කරගන්නේ. ඉතින් ඒ නිසා ගිහියන්න කාලසටහන් හදන්න බෑ.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 එහෙම නැතුව මේ පොදුවේ දෙන්න අමාරුයි මේ මෙහෙම කළ යුතුයි මෙහෙම නොකළ යුතුයි කියලා අඩු ගානේ ජීව පැත්තක තිබිච්චාවයි පැවිදියත් අයන් අහන්න බෑන පුළුවන්ද කියලා කාලසටහන කරන්නේ. ඒත් කරන්නේ නැහැ. පැවිද්දෝ ඒකටම වින්විච්චය. අද ගිහියන්න වැඩිය ටිකක් කලබලයි පැවිද්දෝ. ඒ නිසා පැවිද්දන්වත් පොදු කාලසටහනක් දුන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.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 නැත්තම් අර දැන් නැති අරමුණක් නැතුව තිබුණ එකට අරමුණ එන්න පටන් ගන්නවා. ආවට පස්සේ උත්සාහ කරලා තියෙනවා හරි ගියේ නැති නිසා සක්මණට ගියයි කියලා තියෙනවා. ඒ ඊට පස්සේ අහනවා මේක ස්වභාවික දෙයක්ද කියලා. ඉතින් ඒකට මෙන්න මෙහෙම උත්තර දෙනවා. මේක ස්වභාවික දෙයක්. ඊට ගැස්සුණාට පස්සේ අපේ හිත මොකකින් හරි හැලහැප්පෙනවා. හරියට මේ හොඳ පිරිසුදු වතුර ඡාය තියෙන විලකට එබිලා බොහුණ දිහා බල බල ඉන්නකොට ඒකට කොලයක් වැටෙනවා. කොලයක් වැටිච්ච ගමන් වතුර ඔක්කොම කැළඹිලා අර මූණේ මුඛ නිමිත්ත ඡායාව හැල හැප්පෙනවා. නමුත් කරබනේ හිටියොත් වෙනකොල වැටුනේ නැත්නම් ආයෙත් මූණ වතුර පෑදෙනවා ආයෙත් මූණ පේනවා. ඒක නිසා කලමුණාට පස්සේ නැවත සැරයක් ආදුනිකයෙකුසේ ආරම්භක යෝගාවචරිකුසේ ආධිකම්මිකයෙකුසේ ආයෙත් භාවනා පටන් ගත්තොත් ඒ ආපු අරමුණ මත හෝ එහෙම නැත්නම් තමන් මුලින් ඇසුරු කරපු වරක් ගෙවිලා ගිය නමුත් නැවත දවස පහළ වෙන පහළ වෙන්න ඉඩ තියෙන ආශ්‍රව ප්‍රසවාසය අල්ලගෙන හෝ භවනා කරොත් හිතන්න කවදා හරි මේ යෝගාවචරයට එකම පරියන්කේ දෙවනි වතාවටත් ආය සංසිඳීමක් එනවා. මේ ඉතින් එතෙන් මේ කතාව ගිහිලා තියෙනම සංසිඳියක් ආවේ නැති නිසා සක්මන්ට ගියයි කියලා තියෙනවා. ඒකට හේතුව මේ தত্ত্বය පිළිබඳ තියෙන සැකේ වෙන්නේ නැති, කලපුරුද්දක් නැතිකම වෙන්නේ නැති, අසරණ අනතුරුදායක ගතියක් වෙන්නේ නැති. අනිත් දවසේ ලෑස්තිලා යන්න කැළඹුණාට පස්සේ දැනුයි භාවනා පටන් ගන්නද කියලා පටන් ගන්න. ඒකට හිතනද මේ අපේක්ෂා කරනවා නෙවෙයි ආයත් සංසිඳුනොත් ආයත් හිතෙනවා දැන් මේක ප්‍රകൃතිය කියලා. නම් ටික වෙලා කරන ආය විශ්සෙනවා. ඉතින් ආය සංසිඳෙනවා. ආය විශ්සෙනවා. අන්න එහෙම චක්‍ර 10ක් 12ක් විතර එක පරියන්කේ කරන්න ගියා නම් එතකොට ඒ කෙනාට කියන්න පුළුවන් මේ தത്വෙට තලතුණ වෙච්ච කෙනෙක් කියලා.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 නමුත් අපි එකම පරියන්කේ සක්මන පරියන්කේ සක්මන කරන යනකොට පරියන්කේ මුලදිම ওই කියන tempat වීම සහ විසීම වුණොත් ලේසියෙන් පාවා දෙන්නේ නැතුව නැවත සැරයක් මේක මම තැම්පත් කරන්න ඕනේ කියලා ඉදිරියට යන්න කියන එක තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව.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 නමුත් මෙනෙහි කිරීම කියන වචනේ වැරදි හිතෙන්ද දැනගත්තා. මට රත්නී බැල්ලේ විදිනකොට පොළොව රශ්නියයි, පය සිසිලයි කියලා තේරුණා. ඒ තේරුණා හෝ දැක්කා හෝ වැටහුණා කියන මිසක මෙනෙහි කිරීම පාවිච්චි කරන්න එපා. එතකොට මේ වචනේ වැරදියට පාවිච්චි කරා වෙනවා. මෙනෙහි කරන්ඩ වම දකුණ.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 ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා යනකොට ගව්වක් ගණන් දුර කවුරුත් පේන්න නැත්තම් මට හැම වෙලාවෙම භාවනාවක් තියෙනවා. අපි මේ සමාජශීලී වෙලා මේ ගෙවල් දොරවල් කියාගෙන දන්න කියන අය කියලා වට කරගෙන තියෙන්නේ යමපල්ලොමයි. අපේ ගමට තියෙන බාධා. ඒ නිසා එදිනදා ජීවිතේ යනකොට බලන්න තම වම දකුණ වශයෙන් ටිකක් හරි අල්ලන්න පුළුවන් නම් ඒ තනියම ගමන් කිරීමේ ආනිසංශ.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 සක්මන් භාවනාව මා පාදයේ ඔසවන සැටිත් බිම තබන සැටිත් එවිට යටිපතුල පොළවට වැලිවලට ස්පර්ශවන සැටිත් නිරීක්ෂණය කළෙමි. වැලිවල යටිපතුල් වදින විට ඇලීමත් සීරීමත් දැවිල්ලත් රත් වීමත් යටිපතුලේ වැලි වැලි කැට ඇලී ඇලීමත් ඒවා ක්‍රමයෙන් නැවත බිමට වැටෙන සැටිත් ඊළඟ වරහන් ඇතුළේ ඊළඟ පියවර ඔසවා තබන විට නිරීක්ෂණය කළෙමි.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 සිත සෑහෙන වෙලා පිටත නොදී යටිපතුල් කෙරෙහිම බලාගෙන සිටීමට උනන්දුවෙන් සිටි අතර මේ ගැන ප්‍රීතියක් මාහට ඇති විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සක්මන් භාවනා අත්දැකීම ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ කමඨහන් උපදේශක් සඳහායි. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. ඉස්සලා ලිපිරත් වැඩිය සංවිධානාත්මකයි තොරතුරුත් තියෙනවා.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 සරුවච්චන් වහන්සේටත් කොන්ද වේදනා තිබ්බා. ඒක නිසා අපිට කොන්ද කොන්දක් තියෙනවා නම් හැම එකටම කොන්ද වේදනාවක් තියෙනවා. කොන්ද පිට කොන්දක් නැති කාට වේදනාවක් නැහැ. නිසා කාටද වේදනාව අයින් කරන්න ඕන නම් කොන්දක් නැති කෙනෙක් වෙන්න ඕන. කොන්ද කියන්නේ වේදනාවක් තමයි.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 තවත් විටක පොළවේ වැතිරී යයි. මේ తත්වයේ සිතා නවතා ගැනීමට නොහැකිය. උපදේශ පතමි. නිවනින් සනසේවා. ඒක සාමාන්‍යයෙන් වෙනවා අරමුණට තමන් ඉස්සරහින් ගත්ත ඉදිරියෙන් තියාගත්ත අරමුණ අපි කියපු ආනපානයට පිම්බීම හැකිලිම වගේ කියලා. ඒකට හොඳට හිත নিমগ্ন වෙච්චාම මේ කය නිකන් හුලම් බහපු බැලුමක් වගේ ඉරියව්ව වැක්කිරෙන පටන් ගන්නවා.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 ඒ කියන්නේ නැවත පිට ගියේ හිත නැවත ආනාපානිය ආවට ඒකේ හිටින්නේ නැහැ. හිටින්නේ නැහැ. රඳව ගන්න බෑ. එතකොට ඒ කියන්නේ අසාර්ථකයි. පිට ගිය හිත නැවත පැමිණීම අසාර්ථක වෙනවයි කිය. එහෙමයි. එහෙමයි. ඉතින් එතකොට කොහොමද ආයෙසරයක් එහෙමනම් ආයෙ හිත පිට යනවයි කියලා කියන්නේ?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 මිත්‍යා දෘෂ්ටිකේදලා සම්මා දිට්ඨියට ආවයි කියලා කියනවා. නොහැකි සංඥාවෙන් හිටපෙකන හැකි සංඥාවට ආවයි කියලා කියනවා. ඒක සමහරුන්ට භාවනා වැඩමුළුවලදී වෙනවා. කමඨං සුද්ධ කරනකොට සමහරු කාරණාව අල්ලා ගන්නවා. සමහරු ධර්ම දේශනාවෙදිත් අල්ලා ගන්නවා. ඒ නිසා මේ මගේ උත්සාහය තියෙන්නේ හිත පිට යන එක නම් ප්‍රශ්නයක් නැහැ.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 අනිත් දවස්වල තමයි කමටහන් වාර්තාවත් ලියනකොට පිට ගියයි කියලාත් ලියන්න ප්‍රශ්නයක් නැහැ. නැවත නිවස බලා මූල කර්මස්ථානේ බලා පැමිණෙන එකේ විස්තර ටික මේට වැඩිය ප්‍රබෝධයෙන් වාර්තා කරන්න. එතකොට අපිට මේ දැන් කතා කරන එකයි ඉස්සලා කතා කරපු ප්‍රශ්නෙටයි දෙකටම උත්තර සැපේ.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 ඒ නිසා භාවනාවේදී අපිට ඉක්මනින් ගියත් එකයි හිමිට ගියත් එකයි සතිය තියෙනවද නැද්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා Taman කරපු ටිකේ අත්දැකීමත් එක්ක ලියනවනම් මේක සාකච්ඡාවක් කරන්න නැත්නම් මේ අනුන්ගේ වල්පල් හැලී කතා කිරීමක් වෙනවා. කාටවත් කියන්න බෑ හිමිට යන්නද ඉක්මනට යන්නද කියලා. Tamanට ඒක වැඩියෙන් සතිය පිහිටවන්නේ කොයි එකේද කියලා කියන්න නම් දැන්න Taman කරන විදිය අත්දැකපු ටික තියෙනවනම් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කී හැකියි. මේ ප්‍රශ්න අහන ක්‍රමය හරි අමාරුයි තැනකට යොමුවක් දෙන්න. ඒ නිසා මේ ලියුපෙකන කැමැතිද කියන තමයි සක්මන් කරන්නේ හිමීටද වේගයෙන්ද දෙකෙන් කොයි එකෙන්ද Tamanට සතිය පිටන්නේ කියලා අන්නේ නම් අල්ලන්න පුළුවන් උත්තරයක් තියෙනවා ප්‍රශ්නේ.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 අපි කරපු උපස්ථානේ තාම ප්‍රයෝජන ලැබිලා නැහැ. ඒක නිසා එක්කෝ ඒ ටික කරලා කියන්නේ නැත්නම් ආයෙ පත්‍රිකා බලලා අදහස හිතට ගන්න උපදේශ හිතට ගන්න කියන එක තමයි කියන්නේ. හොඳයි අපි පැයක ගිවිසුමක් තමයි තිබුණේ පැය ඉවරයි. ප්‍රශ්නත් ඉවරයි කියලා වාර්තා වෙනවා. ඉතින් කාට හරි මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුව සසවාරේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා වෙන මොනවාට කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මම සාදර වෙනවා. එහෙම නැත්නම් අපි මේ ඉදිරි පැය සක්මන් භාවනාව සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාවෙන් පස්සේ තුනට අපි මෙතන පරියංක භාවනාවකට රැස් වෙනවා වෙන ප්‍රශ්න නැත්තම් අපි මේක පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව වශයෙන් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි